අපේ හාමුදුරනේ අපේ හාමුදුරනේ අපි මුලින්ම මේ සෙත් සදන මෙත්මග කියන මේ වැඩසටහන පිළිබඳව මතක් කරමින් අද දවසේ සාකච්ඡාව ආරම්භ කරමු. සෙත් සදන මෙත්මග වැඩසටහන අපේ සජ්ජන සත්සේවා මිත්‍ර සම්තවේ තවත් එක වැඩසටහනක් හැටියට ක්‍රියාත්මක කරන්නේ. අපි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ මිනිස් සිත් සතන් තුළ මෛත්‍රිය අවදි කිරීම තුළින් ඒ වගේම ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගන්නට අපට පාදක වෙන්නේ මෛත්‍රියයි. කරුණා මෛත්‍රිය තුළ තමයි මේ ලෝකයේ සියලුම ගුණධම් නගා සිටින්නේ. කරුණා මෛත්‍රිය සියලු ගුණධර්ම වලට පසුබිමයි කියලා කිව්වොත් ඒ වඩා නිවැරදි. ඒ කරුණා මෛත්‍රිය කියන එක මිනිස් සිත් සතන් තුළින් ඈත් වෙලා ගිහිලා තියෙන නිසා අපි අද මනුස්ස සමාජයක් වශයෙන් අත්දකින ගැටලු බොහොමයි. ඉතින් ඒවා 아무ත් වෙන්නේ එකින් එක විස්තර කරන්නට අවශ්‍යතාවයක් නැහැ. අද ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ පුරාම මානව සංහතියම මුහුණ පාමින් පවතිනවා ඒ ගැටලු රාශියට. ඒ වගේම 2012 වර්ෂයේ අගභාගයේ වන විට තවත් බොහෝ ව්‍යසනයන් සිද්ධ වෙන බවට අනාවැකි පළ කරනවා. ඒ වගේම ජ්‍යොතිෂයෙන්, ඒ වගේම බුද්ධ විද්‍යාව තුළින් තවත් නොයෙකුත් අනාවැකි තුළින්, ඒ වගේම විශේෂයෙන්ම තාරකා විද්‍යාව පිළිබඳව මූලිකම ආයතනය වන නාසා ආයතනයෙන් පවා ඒ පිළිබඳව අනතුරු අඟවලා තියෙනවා 2012 අගභාගයේ වෙනකොට විශාල විනාශයක් මේ පෘථිවි තලයට වෙන්නට පුළුවන්. මනුස්ස සංහතියේ ඉදිරි පැවැත්ම කොතෙක් දුරට පවතිනවද කියන එක තීරණය වෙන්නට එය විශේෂ අවස්ථාවක් වෙනවා කියලා. ඉතින් මේ පිළිබඳව මෑත යුගයේ බොහෝ දෙනා කතා බහ කරනවා. නමුත් අපි ඇත්තටම මොකක්ද මේ සඳහා කළ යුතු විසඳුම නොඑක් දෙනා ඒ පිළිබඳවත් සාකච්ඡා කරමින් පවතිනවා. අපි සජ්ජන සත්සේවා මිත්‍ර සම්ප්‍රවේ තුලින් වසර ගණනාවක ඉඳලා වසර 22ක පමණ ඉඳලා මේ පිළිබඳව නොඑක් තොරතුරු හඳුනාගෙන මේ මිනිස් සමාජය ආරක්ෂා කරගන්නට අපට ආධ්‍යාත්මික ශක්තිය මෙහෙවීම තුළින් කුමක් කළ හැකිද කියලා පෞද්ගලිකව අපි අපි ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරන්නට පුහුණු වෙමින් ඒ ඒ තුලින් යම් යම් පරේෂණ පවත්වමින් ඒ තුලින් යම් යම් අත්දැකීම් ලබමින් සමාජයේ අන් බොහෝ දෙනාට ආධ්‍යාත්මික ශක්තිය වඩවන්නට උපදෙස් දෙමින් අපි ආධ්‍යාත්මික අධ්‍යන හා පරේෂණාංශයක් ඊට සමගාමීව ක්‍රියාත්මක කරනවා මේ සජ්ජන සත්සේවා මිත්‍ර සම්පතය තුළ. ඒ ආධ්‍යාත්මික අධ්‍යයන හා පරේෂණ අංශය තුලින් තමයි මේ සිත් සදන මෙත්මග කියන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මෙහි මුඛ්‍ය පරමාර්ථය තමයි ඒ ඉදිරියේ 2012 ආසන්නයේ ඊට ඉදිරි කාලයේදීත් සිද්ධ වෙන මහා මිනිස් සංහාරය මහා ව්‍යසනයෙන් මිනිසුන් ගලවා ගන්නට සියලු සත්වයන් ගලවා ගන්න ලෝකය ආරක්ෂා කර ගන්නට මෛත්‍රිය මූලික කරගෙන අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන බව මහ ජනතාවට හඳුන්වා දීම සහ ඊට ක්‍රියාත්මක වෙන්නට දිරිගැන්වීම. අපේ හැමතැනම දැන් ලබන අඟහරුවාද ඒ කියන්නේ පෝදා දවසේ තමයි මේ කටයුත්ත සිදු කෙරෙන්නේ. ඒ සඳහා අපි පැහැදිලි කිරීමක් කරමු කොහොමද මේ වැඩසටහන සිදු වෙන්නේ සිත් සතන මෙත් මග උත්සී. අපි මේ වැඩසටහන මීට කලිනුත් කිහිප වරක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් 2012 වර්ෂයේ විශේෂයෙන්ම විශාල පාසානයක් පෘථුවි ඉලක්ක කරගෙන ඇවිත් හැපෙන්නට ඉඩකඩ වැඩි බව බොහෝ දෙනා අනතුරුංග වෙනවා නාස ආයතනෙන් පවා අන්තර්ජාලය ඔස්සේ ඒ බව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් හැමදෙනාම පිළිගන්න කාරණයක් තමයි මෙතනදී මානසික ශක්තිය තමයි අපිට එකම තියෙන මෙවලම මේ தත්ත්වයෙන් යම් තරමකට හරි පාලනය කරගන්න. ඉතින් ඒ වගේම තව නොයෙකුත් රෝග පීඩා වලින් ඇතිවෙන මාරාන්තික தත්ත්වයන්, ඒ වගේම නොයෙකුත් තව ස්වභාවික විපත්, ජල ගැලීම් සහ මුහුදු මට්ටම ඉහළ යාම ආදී මේවායින් සිද්ධ වෙන විනාශයන්. ඒතකොට පහුගිය අවස්ථාවේ අපි අත්දැක්ක මුහුදු ගොඩ ගැලීම නිසා එක විනාඩි ගානකින් කොච්චර ජීවිත ප්‍රමාණයක් එකවර අපට අහිමි වුණාද කියලා. ඉතින් මේ தත්ත්වයෙන් ඉදිරියට ක්‍රියාත්මක වුණොත් අපට සිද්ධ වෙන විනාශය වළක්වන්නට අපි දැන් වසර ගණනාවක ඉඳලා ආධ්‍යාත්මික ශක්තිය ක්‍රියාත්මක කරමින් මේ ව්‍යසනයන් ਸਰව සම්පූර්ණයෙන් ඒ වළක්වන්නට නොහැකි වුණත් අපිට එක්තරා ප්‍රමාණයකින් මිනිස් ජීවිත ආරක්ෂා කරගන්න අනිවාර්යෙන් පුළුවන්. ඒක බුදුදහම අනුව අපට පැහැදිලිව නිගමනයකට එන්නට පුළුවන්. ඒ වගේම පැහැදිලි ස්ථාවරයක ඉඳගෙන අපිට චංචලත්වයක් නැතුව සැකසං සංකනතු ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ඇත්තටම අපට එහෙම කළ හැකියි කියලා. ඉතින් ඒ නිසා අපි මේ වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙන්නේ අර විදිහට ඒ ඉදිරියේ සිද්ධ වෙන මහා විනාශේ වළක්වන්නට දැනටමත් මහ බෝසත්තුරු සත්පුරුෂෝ ලංකාවෙත් ලෝකෙත් ආධ්‍යාත්මික ශක්තිය විහිදුවමින් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ ඇයට පමනක් කරන්නට පුළුවන් වැඩක් නෙමෙයි. මෙතන පාසානයක ගමන් මඟ ඒක නවත්තන්නට බෑ. ගමන් මඟ පොඩ්ඩක් වෙනස් කිරීම පමණයි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඇත්තට මේ වෙනස් කිරීම කියන එක පාසානයක් සම්බන්ධ කාරණයක් විතරක් නෙමෙයි. ඒ තුලින් විනාශ වෙන්නට යන විශාල ලක්ෂ ගණනක කෝටි ගණනක මිනිස් ජීවිත ආරක්ෂා කරනවා කියලා කියන්නේ මේ මිනිසුන්ගේ කර්ම බලයත් එක්ක ඒකයි අපිට හැපෙන්නට තියෙන්නේ. ඒ තමයි තියෙන බරපතලම தත්ත්වය. ඉතින් මේක එක්කෙනෙකුට දෙන්නෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා සියලු දෙන ඒ සත්පුරුෂයන්ට, මහ බෝසත්වරුන්ට, මනස වඩවපු උත්තමයින්ට ඒ මානසික ශක්තිය මෙහෙवला ඒ කරන කාර්යයට අපට සිතුවිල්ලකින් හරි දායක වෙන්නට පුළුවන්. මොකද මේ සතෙක් සිව්පාවෙක් නිදහස් කරන්න හදන එකට අපේ මිනිස්සු බොහොම කැප වෙලා ක්‍රියාත්මක කරන එක හොඳ અભේදානමය කුසලයක් නිසා. ඉතින් අපි මේ ආරාධනා කරන්නේ සාමාන්‍ය සත්තු සිව්පාව නෙවෙයි මනුස්ස ජීවිත ආරක්ෂා කරගන්න. මේක මහා અભේදානමය කුසලයක්. සියලු සත්වයන්ට. සියලු සත්වයන්ට මනුස්ස ජීවිත ප්‍රමුඛ සියලු සත්වයන්ට. එතකොට මෙතනදී ඒ සියලු සත්වයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අපට සිතුවිල්ලකින් හරි සම්බන්ධ වෙන්නට අවස්ථාව සලස්වලා දීම තමයි අපි මේ වැඩසටහනේ මූලික පරමාර්ථය. අපි ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ අර විදිහට ක්‍රියාත්මක වෙන සත්පුරුෂයින්ට අපි තුල යම්කිසි ශක්තියක් තියෙනවනේ ඒ ශක්තිය ඒ අයට අනුමෝදන් කරලා ආශිර්වාදයක් හැටියට සත්‍යක්‍රියාවක් හැටියට හැමදෙනාම එකම මොහොතක මේ සත්‍යක්‍රියාව සිදු කරන්න. මොකද අපි ජල බිඳුව බිඳුව තැන් තැන් වල තිබුණොත් ඒක එහෙම වියලිලා යනවා. නමුත් අපිට ඒක එක තැනකට එකම ජාලයකට මුසු කරන්නට පුළුවන් නම් ජලයේ බිඳුව බිඳුව වුණොත් ඒකෙන් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ ජල බිඳුව වුණත් එකතු වෙලා එකතු වෙලා කලයක් පිරෙන්නට පුළුවන්. ඒ නිසා අපි මේ එකම වෙලාවක මෙත් වදන්නට එදා දවසේ කියන්නේ පොටපසලසුක පොහොය දවසේ 10 වෙනි මාසේ 14 වෙනිදා අඟහරුවාදා රාත්‍රී 8ට අපි මේ වැඩසටහන යොදන්නේ ලංකාවේ සියලු දෙනාම දැනුවත් කරලා විදේශ රටවල බොහෝ දෙනෙක් දැනුවත් කරලා ඒ හැම දිනම එකම වෙලාවක මෛත්‍රී සත්‍යක්‍රියාවක් සිදු කිරීම තමයි මේ වැඩසටහන තුළින් අපේක්ෂා කරන්නේ අපි. අපි මේ කතා බහ කරමින් සිටින්නේ විශේෂයෙන්ම ඉදිරියේදී සමස්ත මිහි තලයේම ඇතිවන යම්කිසි ගැටලුන් වලදී විශේෂයෙන්ම මිනිස් සමාජයට අහිත කරවන්නා වූ සමාජ පැවැත්මට හානි කරවන්නා වූ ගැටලුන් වලදී අපි ඒවායෙන් මිදෙන්නට නොඑක් ආකාරයේ උපාය උපක්‍රමික මාර්ගයන් ක්‍රියාත්මක කරන මේ අතරතුර මානසික වශයෙන් අපගේ සිත් තුළ ක්‍රියාත්මක කළ යුතු ඒ වගේම එය සමස්ත සමාජයටම ආදේශ කරලා සමස්ත පරිසරයටම ආදේශ කරලා ඒ ව්‍යසනයන්ගෙන් යම් තාක් දුරකට මිදෙන්නට මඟක් තමයි අපි මේ කතා බහ කරමින් සිටින්නේ. අද දවස තුලදී මේ සද්දන සත්සේවා මිත්‍ර සන්ත මිත්‍ර සන්තවේ සුවිශේෂී කටයුත්තක් ලෙසයි මේ කටයුත්ත පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නේ සිදු වෙන්නේ මේ කටයුත්ත ලබන පෝ දවසේ පුරපසළොස්වක පොහොය දවසේ කියන්නේ 14 වෙනිදා අඟහරුවාදා රාත්‍රී 8ට අපි සියලු දෙනාටම ආරාධනා කරනවා රාත්‍රී 8ට ඔබත් මේ කටයුත්ත සමග සමගාමීව ඔබත් මෙත් සිත පතුරවන්න සමස්ත සියලු සත්වයන්ටම මේ අභේදානයක් කිව්වොත් එහෙම නෙවෙයි. අපි හඳුරන්නේ මේ කටයුත්තට සමස්ත සමාජයටම සහභාගී වෙන්න පුළුවන්. මොකද යම් කිසි කෙනෙක් හිතන්නට පුළුවන් මේ මේක යම් ස්ථානයක සිදු වෙන්නේ කියලා. එහෙම නෙමෙයි. එහෙම නැහැ. මේ කාර්යය Taman ඉන්න ඕනම තැනක ඉඳලා වාහනයක හරි මහමග වුණත් කමක් නැහැ. අපිට මෙතනදී වැදගත් වෙන්නේ හරියටම එකම වෙලාවක හැමදෙනාම මානසිකව සම්බන්ධ වීමයි. මොකද එහෙම වෙනකොට එක එක්කෙනා තුල තියෙන ශක්තිය එකම වෙලාවක විශ්වයට උදාහරෙද්දී එක එක්තරා ජාලයක් වගේ සම්බන්ධ වෙනවා. ඒ ජාලය තුල ලොකු ශක්තියක් ඇත්තටම නිර්මාණය වෙනවා. අපේ සාමාන්‍ය කතා ව්‍යවහාරයේත් කියන දේනේ සමගිය බලවේගය කියන එක. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඇත්තටම අපි මෙතනදි කරන්න උත්සාහ කරන්නේ. සියලු දෙනාගේම තියෙන මානසික ශක්තිය එකම වෙලාවක එකට ගොනු කරන්න. ඒ තුලින් අපිට ලොකු ආධ්‍යාත්මික බලයක් ගොඩනගන්නට පුළුවන්. විශේෂයෙන්ම අර දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පවතින මේ විනාශයන් වළක්වන්නට දැනට මානසික ශක්තිය යොදවන අයට අපේ ගොඩනගන ශක්තිය ඒ අයට සහායක් හැටියට ප්‍රධානය වෙනවා. ඒ අය ඒ සමග මුසු වෙනවා. එතකොට ඒ අය කරන කාර්යය වඩා සාර්ථකව කරන්න ඒ තුලින් ඉඩ කඩක් සැලසෙනවා. අපේ හැමදෙන්න දැන් රාත්‍රී 8ට මොන වගේ පැතුමක්ද සියලු සමස්ත සමාජයේ පැතිය යුත්තේ? මේක ඇත්තටම බෞද්ධයින්ට පමණක් විශේෂ දෙයක් නෙමෙයි. බෞද්ධ බෞද්ධ ඕනම කෙනෙකුට මේ කාර්යයට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එතනදී අපි කරන්න ඕන නැත්තේ මෙන්න මේකයි. තමන් සිද්ධ කරපු කුමක් හෝ කුසල කර්මයක් යහපත් කටයුත්තක් අපි හිතමු ඒක සතෙකුගේ ජීවිතයක් බේර ගැනීමක් වෙන්නත් පුළුවන් කෙනෙකුට ආහාර පාන ටිකක් දුන්න එකක් වෙන්න පුළුවන් ඒ වගේම තමන්ට එහෙම තමන්ගේ ජීවිතයේ යහපත් කටයුත්තක් කියලා සොයාගන්න එහෙම සොයනකොට මොනවද මම සිහි කරන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකට බරපතල විදිහට අපි මනස මෙහෙවන්න ඕනේ අවංකව සිද්ධ කරපු පුංචි දෙයක් වුණත් ප්‍රමාණවත්. එතන වැදගත් වෙන්නේ ඒ අවංක භාවයයි. ඊළඟට තමන් මොකක් හරි වරදක් හරියට තේරුම් අරගෙන ඒකෙන් වැළකීච්ච අවස්ථාවක් අපිට සිහි කරගන්න පුළුවන් නම් යම්කිසි කාලවක් වානෝක සිල් රැකපු අවස්ථාවක් සිහි කරගන්න පුළුවන් නම් එතකොට ඒ පාපයෙන් වැළකීච්ච අවස්ථාවක් හෝ කුසලයක් සිද්ධ කර අවස්ථාවක් කියන මේ අවස්ථා දෙකම අපිට මේ සඳහා සම්බන්ධ කරගන්න පුළුවන් ඒ නිසා මේ රාත්‍රී 8ට පෙර ඔබ පොඩ්ඩක් ඔබේ ජීවිතය ගැන ආවර්ජනා කරලා මතු කරගන්නට ඕන ඒ වගේ යහපත් අවස්ථාවක් මතු කරගෙන හරියටම රාත්‍රී 8ට ඒ ඔබ කරපු කුසලය හරි එහෙම නැත්නම් ඔබ අකුසලයෙන් වැළකීච්ච අවස්ථාව හරි ආවර්ජනා කරලා නැවත නැවත ඒ කෙරෙහි මනස යොමු කරලා මම මේ කුසල කර්මය අහවල් දවසේ සිද්ධ කළ බව සත්‍යයි. මම අහවල් දවසේ මේ අකුසල කර්මයෙන් වැළකුණු බව සත්‍යයි. එහෙම නැත්නම් මම මෙතෙක් කාලයක් මේ සීලය රැකපු බව සත්‍යයි. මේ සත්‍යානුභාවයනොත් මේ කුසලානුභාවයනොත් ඉදිරියේ ලෝකයා වෙත පැමිණෙන ඒ විපත් දුර වේවා. සියලුම මිනිස්සුන්ගේ සියලු සත්ත්වයින්ගේ ජීවිත සුරක්ෂිත වේවා. ඒ වගේම දැනට ඒ ස්වභාවික විපත් වළක්වලා ඒ මහා පාසයන්ෙන් හැපෙන එක ගමන් මඟ වෙනස් කරලා සියලු සත්ත්වයින් ආරක්ෂා කරන ලෝකේ ආරක්ෂා කරන්නට යම්කිසි සත්පුරුෂයෙක් ක්‍රියාත්මක වෙනවා නම් ලංකාවේ හරි ලෝකේ කොතනක හරි ඒ සත්පුරුෂයින්ට මේ අපේ මානසික ශක්තියත් සහායක් වේවා. මගේ මේ සත්‍ය බලය මගේ මේ කුසල බලය එයාට සහායක් වේවා. සහාය වෙලා එයාගේ කායික මානසික ශක්තිය තහවුරු වෙලා සියලු බාධා මැඩපවත්ලා සියලු විපත් දුරු කරලා ලෝක සත්‍යයට અભේදානය දෙන්නට මගේ මේ කුසල් සිතක් මගේ මේ සත්‍යක්‍රියාවත් මගේ මේ මෙත් සිතුවිල්ලත් ඒ අයට සහායක් වේවා කියන අදිස්ථානයයි කරන්න කැමැත්තේ. මෛත්‍රී පූර්වක සත්‍යක්‍රියාවක් කියලා කිව්වොත් නිවැරදි. ඔබටත් ඒ ඔබ අහගෙන ඇති දැන් මේ දේ පිළිබඳව ඒ වගේම ඔබ විමසිලිමත්ව ඇති ලබන අඟහරුවාදා ඒ කියන්නේ පුරපසළොස්වක පෝ දවසේ රාත්‍රී 8ට ඔබත් මේ සිතුවිල්ල වඩන්න ඔබ කළ ඒ පුණ්‍ය කර්මයක් කුසල කර්මයක් සිත තුළ දරාගෙන එය සමස්ත සමාජයටම සමස්ත විශ්වයටම වැදගත් වන්නා වූ කාරණාවක් වේවි. අපේ හම්තුරනේ දැන් මේ සත්ජන සත්සේවා මිත්‍ර සංස්ථාවය කිව්වහම බොහෝ වැඩ කටයුතු මෙරට සමාජය වෙනුවෙන් කරපු වගේම ජාත්‍යන්තර වශයෙන් උත් පිළිගත් සංවිධානයක් කිව්වොත් එහෙම නෙවෙයි. අපි හඳුරන්නේ මෙහි මොකද්ද මේකේ ආරම්භය මොකද්ද මේක ආරම්භ කිරීමට හේතු සාධක වුණේ පරමාර්ථයන් අපිට පැහැදිලි කිරීමක් කළොත්. ඇත්තටම මේ සංවිධානය 1988 වර්ෂයේ පමණ තමයි සංවිධානයේ මූලික වශයෙන් ස්ථාපිත කරගන්නට යොමු වුණේ මේ සංවිධානයේ ආරම්භක ප්‍රමුඛ නියමුවා තමයි PKU අධිකාරම් මැතිතුමා ඒ මැතිතුමා නිබඳු සංවිධානයක් පිහිටවන්නට මූලික වෙන්නට ප්‍රධාන හේතුව තමයි ඒ කාලවකවානුවේ මේ ලංකාව තුල ඇතිවෙච්ච භීෂණකාරී ස්වභාවය. ඒ කියන්නේ තරුණ තරුණයන් මනුස්සයින් මේ අස්පන අපිට කිසිම manussත්වයේ ගරුත්වයක් නොතකා සතා සිව්පාවා වගේ මරලා කොටලා තැන් තැන්වල පුළුස්සලා දාන මේ ස්වභාවය දැකලා ඒ தත්ත්වයෙන් මනුස්ස සමාජය ගොඩ ගන්නට මේ මිනිස්සුන්ට මනුස්ස වශයෙන් අපිට මේ රැක ගන්නට යමක් කරන්න පුළුවන්ද ඒ කරන්න පුළුවන් නම් මොකක්ද? අපි මනුස්ස වශයෙන් ඉපදිලා අපි යම් කිසි මානසික ශක්තියක් ගොඩනගාගෙන තියෙනවා. ඉතින් අධිකරම් මැතිතුමා කුඩා කාලේ ඉඳලා යම් කිසි ප්‍රමාණයකට බණ භාවනා කරමින් සමත විදර්ශනා ආදී භාවනා කරමින් ජ්‍යොතිෂය, ඒ වගේම গুপ্ত විද්‍යාත්මක පැත්ත, ආයුර්වේදය මේ හැම පැත්තකින්ම අත්දැකීම් ලැබමින් යම් කිසි පන්නරයක් ලැබු කෙනෙක්. ඒ වගේම සමාජ නොයෙකුත් සමාජ සංස්ථාවල වැඩ කටයුතු කළ සමාජ සේවයටම තමන්ගේ ජීවිතය කැප කරපු කෙනෙක්. ඉතින් එතුමන් අදහස් කළා ඒ වගේ දර්ශනයක් Tamanගේ අස්පනා පිට පෙනෙනකොට මේ වගේ ස්වභාවයක් ඇත්තටම අපි වගේ ජීවත් වෙලා ඉඳද්දී මෙහෙම වෙන්නට ඉඩ දෙන එක සුදුසු නැහැ. ඒ නිසා මේ தත්ත්වෙන් මනුස්ස සමාජයේ ගලව ගන්න මේ මනුස්සත්වයේ ගරුත්වය ආරක්ෂා කරන්න අපිට මොකද්ද කරන්න පුළුවන්? මෙන්න මේ චින්තනයේ තව එක ප්‍රතිඵලයක් තමයි මේ සජ්ජන සත්සේවා මිත්‍ර සම්පතේ ආරම්භය. ඊට පස්සේ ගිහි පැවිදි බොහෝ දෙනා මේකට මේ නව දැක්ම මේ නව දර්ශනය අද සමාජයට අත්‍යවශ්‍ය එකක් නිසා බොහෝ දෙනා මේකට සම්බන්ධ වුණා. ඊට පස්සේ විදේශ රටවල පවා මේ සංවිධානය ව්‍යාප්ත කරලා ක්‍රියාත්මක කරනවා. ඉතින් එතනදී තව මේකේ විවිධ අංශ ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒන් එක අංශයක් තමයි මේ ආධ්‍යාත්මික අධ්‍යයන හා පරේෂණ අංශය. ඒ තුලින් අපි විශේෂයෙන්ම ඉලක්ක කරන්නේ manussත්වයේ ගරුත්වය ආරක්ෂා කරන්නට මිනිසුන්ට මානසික ශක්තිය අවදි කරගන්නට අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනද පෞද්ගලිකව අපි අපි මේ පිළිබඳව ක්‍රියාත්මක වෙමින් අපි මේ පිළිබඳව අධ්‍යයනය කරමින් අපි මේ පිළිබඳව අත්දැකීම් ලබමින් අපි ලබන්නා වූ අත්දැකීම් සම්භාරය මූලික කරගෙන අන් අයට යම්කිසි මඟ පෙන්වීමක් කරනවා මෙන්න මෙහෙමයි මිනිස් මනස වඩන්නේ මෙහෙමයි වඩන්නට පුළුවන් වෙන්නේ ඒ සඳහා කළ යුත්තේ මේකයි මෙතනින් පටන් ගන්න Taman ඉන්න තැනින් මේ මේ ආකාරයෙන් ආරම්භ කරන්න පුළුවන් අනිත් අය මානසික ශක්තිය වඩනකොට මේ ආකාරයෙන් සහාය වෙන්නට පුළුවන්. Tamanගේ මානසික ශක්තිය වඩවන්න අන් අයගේ සහාය ගන්න පුළුවන්. ඒ අපි වඩන මානසික ශක්තිය මනස සංහතියටත් සත්ව සංහතියටත් මුළු මහත් විශ්වයටත් සබහා දහමටත් පරිසරයටත් යම්කිසි පැවැත්ම සඳහා දායකත්වයක් සලසා දෙන්න පුළුවන්. එහෙම දායකත්වය සලසා දුන්නොත් ඒ පරිසරයේ සත්ව සංහතියේ සම්පූර්ණ දායකත්වය අපේ පැවැත්මට යොමු වෙනවා. මේ කාරණේ මිනිස් මනසත් මිනිස් කයත් පරිසරයත් කියන මේ ත්‍රිත්වය ඒකරාශී කරගෙන අපි කොහොමද අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ලෝකේ පැවැත්ම සඳහා විමුක්ති මාර්ගය සඳහා අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා ආධ්‍යාත්මික ශක්තිය වඩවන්නේ කොහොමද කියන එක තමයි මේ ආධ්‍යාත්මික අධ්‍යනහ පරේෂණංශයේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඒ අරමුණ සාක්ෂාත් කරගන්න. ඒතර සජ්ජන සත්සේවා මිත්‍ර සම්ප්‍රේ නැමැති මූලික සංවිධානයේ තුල පවතින එක්තරා අංශයක් තමයි අධ්‍යාත්මික අධ්‍යයන හා පරේෂණ අංශය. ඒ තුලින් තමයි මේ සෙත් සදන මෙත්මග වැඩසටහන අපි කීපවරක්ම ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ වන විටත් අපි වසරක් මුළුල්ලේම කරණීයමෙත් සූත්‍රය සජ්ජායනා කළා දිනපතා 2002 වෙසක් පොය දවසේ ඉඳලා 2003 වෙසක් පොය දවස දක්වා හොරණ පෝරුදන්නේ සජ්ජන සත්සේවා මිත්‍ර සන්තවේ මූලස්ථානයේ මණ්ඩපයක් තනලා අපි වසරක් මුළුල්ලේම භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දිවා රාත්‍රී අකණ්ඩව කරණීයමෙත් සූත්‍රය සජ්ජායනා කළා මේ විශ්වයට පැමිණෙනා විපත් දුරු වෙලා මිනිස් සිත් සතන් මෛත්‍රියෙන් සිසිල් වෙලා මිනිසුන්ට යහපත වෙන්න කියන අදිස්ථානය ඇතුව. ඒ වගේම අපේ හොරණ පෝරොදන් ඉඳලා පාගමන් පහක් සංවිධානය කරලා ඒවත් සත්‍යක්‍රියාවක් හැටියටමයි සිද්ධ කළේ. මේ manussත්වයේ පිළිබඳව අපට ආදර්ශය පෙන්වපු ශ්‍රේෂ්ඨ මුත්තන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනස උසස් කරගත්තොත් ඒකෙන් Tamanටත් ලෝකයටත් කොච්චර යහපත කරන්න පුළුවන්ද කියලා. ඉතින් උන්වහන්සේ අපට පෙන්වපු මඟ අනුව යමින් අපේ මනසත් වර්ධනය කරගෙන ඒ අපි ගොඩනගා ගන්නා වූ මානසික ශක්තියෙන් ලෝකයට යහපතක් කරන්නට ප්‍රායෝගිකව අපි ඒ තුල ක්‍රියාත්මක වෙමින් පාගමන් කිහිපයක් අපි සංවිධානය කරලා ක්‍රියාත්මක වුණා පෝරෝදන් ඉඳලා කතරගම කිරිවෙහෙරට කිලෝමීටර් 272ක් පයින් ගියා ඒ පයින් ගියේ අන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ මේ එතෙන්දී ඇති වෙන දුක් සැප වේදනාව පීඩාව සියල්ල දරාගෙන අනුන්ගේ ඇනුම් බැනුම් අපවාද සියල්ලම දරාගෙන අපේ කාය ශක්තිය වැය කරගෙන මොකටද මේ තථාගතයන් වහන්සේ අපට පෙන්වන වදාළ manussත්වය වෙනුවෙන් ඒ manussත්වයේ පිරිහිමින් පවතිනවා ඒ නිසා ඒ නොමිනිස් ගති දුරු කරලා manuss ගති ලක්ෂණ මිනිසුන් තුළ ගොඩනගලා manussත්වයේ ගරුත්වය ආරක්ෂා කරලා සත්පුරුෂ මිනිස් සමාජය ගොඩනගන්නටයි මම මේ සිතින් කයින් වචනෙන් කැපලෙන්නේ. මේ අදිස්ථානයේ නැවත නැවත ඇති කරමින් ඒ සම්පූර්ණ ගමන නිමා කරලා අපි තථාගතයන් වහන්සේට සුවිශේෂ පූජාවක් පවත්වලා ඒ සත්‍යක්‍රියාව හැමදෙනාම එකතු වෙලා කළේ. ඒ වගේම දෙවනි පාගමන මහියංගන සෑය දක්වා කිලෝමීටර් 248 ඊළඟට තුන්වෙනි පාගමන රුවන්වැලි සෑය දක්වා කිලෝමීටර් 224 හතරවෙනි පාගමන දලදා මන්දිරය දක්වා කිලෝමීටර් 145ක් ඊළඟට පස්වෙනි පාගම මේ පහුගිය කාලවක් වාගේ අපි ක්‍රියාත්මක කළේ කැලණි විහෙර දක්වා ඒ හැම එකකම පරමාර්ථය උනේ මේ කාර්යයමයි. ඒ වගේම පොය දවසට පහවදා අපි හැමදාම විශේෂ බුද්ධ පූජා පවත්වලා වෙසක් පොය දවසේ සෙට්ට පහවදා සුවිශේෂම් පූජාවක් පවත්වන අසද්දස බුද්ධ පූජාව ඒ හැම දෙයක්ම නොයඳුල්ව අග්‍රඵල අරගෙන තථාගතයන් වහන්සේට පූජාවක් පවත්වන වසර 22ක් මුළුල්ලේ මේ කටයුතු සියල්ලක්ම සිද්ධ කරන්නේ මේ එකම පරමාර්ථය මූලික කරගෙන මොකක්ද පරමාර්ථය? මනුස්ස සංහතයේහි පැවැත්ම ස්ථාවර කිරීමක් කායික වශයෙන් පමණක් රැකලා වැඩක් නැහැ. ගුණාත්මක වශයෙන් රකින්න ඕනේ. ඒ නිසා මිනිසුන් කායිකව සුරක්ෂිත කිරීමත් මානසිකව ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කරලා යහපත් මනුස්ස ප්‍රජාවක් ලෝකයට දායාද කිරීමත්. මේ සාකච්ඡාව ඔස්සේ තවත් අපට කතා කළ යුතු කේ අවස්ථා රසක් තිබෙනවා. ඒ පිළිබඳවත් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. අරමුණ සජීවී ධර්ම සාකච්ඡාව ඔස්සේ අපි අද දවසේ මේ කතා බහ කරමින් සිටින්නේ සමස්ත මිනිස් ප්‍රජාවතම විශ්වයේතම සිතුවිල්ලකින් හෝ ඔබට දායකත්වයේ ලබා දෙන්නට හැකි සුවිශේෂී පුණ්‍ය කටයුත්තක් පිළිබඳව. දිනෙන් දින මොහොතින් මොහොත මිනිස් සමස්ත මිනිස් සමාජයත් මිහිතලයත් යම් කිසි ආකාරයකට ගැටලුවන් වලට මුහුණ දෙනවා. ඔබ අප ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නා කාරණයක්. මිනිස් ජීවිත රැකගන්නටත් ඒ වගේම සමාජ සංස්ථාව සමස්ත විශ්වයම රැකගන්නටත් අපිටත් කිසියම් ආකාරයේ දායකත්වයක් ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා නම් මේක අති උතුම් කටයුත්තක් වෙනවා. ඒ අති උතුම් කටයුත්තට සිතුවිල්ලකින් හෝ දායකත්වයේ ලබා දෙන්නට හැකි සුවිශේෂී කටයුත්තක් තමයි සත්‍යන සත්සේවා මිත්‍ර සංතවය විසින් පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තිබෙන්නේ මේ කටයුත්ත සිදු වෙන්නේ ලබන අඟහරුවාදා දවසේ පුර පසළොස්වක පොහොය දවසේ රාත්‍රී 8ටයි මේ කටයුත්ත සිදු වෙන්නේ. අපි ඒ පිළිබඳවයි මේ සාකච්ඡාව තුළදී මෙතෙක් පැහැදිලි කරමින් ආවේ. අපි හම්බුනේ දැන් අපි ඔබ වහන්සේ සඳහන් කළා සත් ජන සත් සේවා මිත්‍ර සංතවයේ මගින් මෙතෙක් කරපු වැඩසටහන් ආවර්ජනයක් කිරීමක් සිදු කළා. අපි හම්බුනේ තවත් මීට අමතරව තව මොන වගේ කටයුතුද මේ ඔස්සේ මේ සංවිධානය ඔස්සේ ක්‍රියාත්මක වුණේ? ඇත්තටම අපි සෑම පොහෝ දිනකම පසළොස්වක පොහොයටත් අමාවක පොහොයටත් කුඩා පොහොය දෙකටත් ඒ කියන්නේ අටවක පොහොය දෙකටමත් මේ සතර පොහොයටම අපි සුවිශේෂ බුද්ධ පූජාවක් පවත්වනවා සතර ਸਰවඥන් වහන්සේලා මේ කල්පේ ලෝ පහළ වෙච්චම කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන සතර බුදුරයන් වහන්සේලාට ඒකෙන් අපේක්ෂා කරන්නේ බුදුරජාණන් වහන්සේලා මේ පොළොව තලයේ මේ පෘථිවි ධාතුවේහි මේ වන විට මේ මහා භද්‍ර කල්පයේහි බුදුරු හතර නමක් පහළ වුණා. තව එක් බුදුවරයෙක් පහළ වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේලාගේ ශක්තිය ඇත්තටම මේ පෘථිවි තලය තුළ තවමත් පවතිනවා. උන්වහන්සේලා මේ ලක්දරණට වැඩම කරලා මෙහි පාදස්පර්ශය කරලා උන්වහන්සේලාගේ ශක්තිය පවතිනවා. ඒතර උන්වහන්සේලාගේ ගුණය නැවත නැවත ආවර්ජනා කරලා උන්වහන්සේලා වෙනුවෙන් පුද පූජා පවත්වලා යම්කිසි අදිෂ්ඨානයක් අපි සිද්ධ කරනවා නම් ඒ බුද්ධ ශක්තිය සමග මුසු වෙලා අපේ මානසික ශක්තියත් ගොනු කරගෙන අපට යම්කිසි බලයක් ලෝකයේ තුල ගොඩනගන්නට පුළුවන්. ඒ වගේම මේ විදිහෙන් පූජාවන් පවත්වලා අපි ධම්මචක්කප්පවත්තන සූත්‍රය සජ්ජායනා කරනවා. ඒ තථාගතයන් වහන්සේලා ධර්මචක්‍රය පවත්වලා ලෝකයේ බොහෝ සත්ත්වයන්ට මේ කම්කටොළු වලින් දුක් පීඩා වලින් නිදහස් වෙන්නට ලෞකික ජීවිත සුවපත් කරගන්නට ලෝකෝත්තර මඟට එළඹෙන්නට උන්වහන්සේ නම් මඟ සලස්සලා දුන්නා. ඉතින් ඒ ධර්ම චක්‍රයේ කලම්බවමින් දැන් වර්තමාන සමාජය තුළ හැමෝම කියන කාරණයක් තමයි ಗುಣධම් පිරිහිලා යනවා. ධර්මයට නොයෙකුත් බාධක එල්ල වෙනවා. ඉතින් ඒ නිසා මේ අසත් ධර්මයේ යටපත් වෙලා සත් ධර්මයේ ඉස්මතු වෙලා මිනිස් සිත් සතන් සුවපත් වෙලා හැමදිනාටම මනුස්ස ධර්මතා ඇතුළු පවතින අවශ්‍ය ශක්තිය ධර්මයේ අසුරු කරමින් ධර්මයේ සිසිල නිදස ලබන්ට ඒකාන්තයෙන් ඉඩ සැලසෙන්න කියන අදිස්ථානය ඇති කරගෙන අපි ඒ බඳු වැඩසටහනක් සෑම පොහෝ දිනයකම සිද්ධ කරනවා ඒ වගේම අපි පහුගිය කාලයේ සුනාමියට පසු දින ගණනාවක් තුන් මාසයක් මුළුල්ලේම කුද්දක ජින පංජරය කියන්නේ දස දිසා පිරිත රතන සූත්‍රය සජ්ජායනා කරමින් ඒ කාලවකවානේ බරපතල තත්වයක් ඇති වුණා ගාල්ල වගේ ප්‍රදේශවල අමනුෂ්‍ය භීතිය ඒ වගේම නිින්ද යන්නේ නැහැ රැයට කෑකෝ ගහනවා ඉතින් ඒ බඳු තැන්වලදී අපි ගොඩක් මේ ආධ්‍යාත්මික ශක්තිය තුලින් ලොකු මෙහෙවරක් අපට කරන්න පුළුවන් වුණා කඳවුරු පවත්වමින් දේශීය සහ බටහිර වෛද්‍ය ප්‍රතිකාර සැලැස්වීම වගේම පිරිත් දේශනා කිරීම තුලින් ලංකාව පුරාම අපේ ගුවන් ගමනෙන් අපි තවත් අයගේ සහයෝගය ඇතිව හමුදාවේ සහයෝගය ඇතිව මේ ගුවනින් පිරිත් පැන් ආදී රට පුරාම විසිරෝලා ඒ ඒ ප්‍රදේශවලට පිරිත් නූල් පිරිත් පැන් ඒ වගේම ඖෂධීය විස බීජ නාශක සුවඳ ධූපයක් අපි හදලා මාස 3ම පිරිත් කරමින් පිරිත් කරමින් ඒ ප්‍රදේශ වලට බෙදා හැරලා ඉතින් එතනදී මිනිස් සිත්සතන් සූපත් කරන අපේ විශාල වැඩ කොටසක් කළා. ඉතින් ඒ හැම එකක්ම තුලින් අපි ලබපු පන්නරය සහ අත්දැකීම් ඇතුව තමයි අපි මේ කතා කරන්නේ. ඇත්තටම අපිට මෙතනදී ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මේක නිකන් සිතලුවක් නෙමෙයි කෙනෙකුට හිතෙන්න පුළුවන් 2012 පාසානයක් එනවනම් ඒක ඉතින් අපි කොහොමද නවත්තන්නේ? එතකොට මේ මොහොත ගොඩ ගලනවා නම් ඒ වගේම ස්වභාවික ආර්ථික විපත් ඇති වෙනවා නම් භූමිකම්ප ඇති වෙනවා ඒ වගේම අයිස්කඳු දීවලා මුහුදු මට්ටම ඉහළ යනවා නම් ඒ වගේම මාරාන්තික ලෙඩ රෝග හැදෙනවා මේවා අපි කොහොමද නවත්තන්නේ ලෝකේ කියන එක අනිත්‍යයි ඒ බුදුහාමුදුර මේක දේශනා කරලා තිනවා ඉතින් ඒ නිසා මේ මිනිස් සංහතියට සිද්ධ වෙන විනාශය මොම එක්කෙනෙක් දෙන්නේ දැඟලුවා කියලා කොහොමද මේක වෙනස් කරන්න කියලා කෙනෙක් එක්තරා උකටලේ භාවයකට අධර්මමත් ස්වභාවයකට පත් වෙන්න පුළුවන් ඉතින් අපි මේ කියන්නේ එහෙම අධර්මමත් වෙන්නට දෙයක් නෑ අපි හැමදෙනෙක් සතුන් යම් බලයක් තියෙනවා ලෝකේ විනාශ වෙන්නට අපේ මනසින් දායක වෙන්නට පුළුවන් නම් ඒ ලෝකය ගොඩනගන්නට රකින්නට අපිට මනසින් දායක වෙන්න බැරි බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය, චක්කවතේ සේනනාද සූත්‍රය පැහැදිලිව දේශනා කරනවා මිනිස් සිත් සතන් කෙලසෙනකොට කොහොමද පරිසරය සබාධම විකෘති වෙලා අපට විනාශය සැලසෙන්නේ කියලා. විශේෂයෙන්ම පහුගිය කාලේ අපි අත්දැක මොහොත ගොඩ ගැලීම තුලින් ඒ කාලේ ගොඩක් මහජනතාව අතරට ආව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සමුද්‍ර වාණිජ ජාතකය. ඒ ජාතකයේ පැහැදිලිව දේශනා කරලා තියෙන මිනිසුන්ගේ දුරාචාරය සහ මනස විනාශ කර ගැනීම නිසා සබාධම සනිකරම මිනිසුන්ට එරෙහි වෙච්ච ආකාරය. ඉතින් අපේ මනස කිසිම ශක්තියක් නැතිනම් අපේ මනස විසින් කොහොමද මේ සබා දහම විකෘති වෙන මට්ටමකට කටයුතු කරන්නේ දැන් වර්තමානයේ ඇමරිකාවේ වගේ රටවල පමණක් නෙමෙයි අනිත් බොහෝ රටවල මේ මානසික ශක්තිය පිළිබඳව පරේෂණ පවත්වනවා මේ මිනිස්සෙයින්ට සත්ත්වයින්ට ගහකොළවලට පවා කොහොමද මිනිස්සුත් සතන් බලපාන්නේ කියලා. එක වගේම පැලෑටි හදපු පාත්ති දෙකක් එක වගේ වතුර පොහොර සාතු සප්පයන් සියල්ලම කරලා එකතන එක පාත්තියක් ළඟට ගිහිල්ලා උදේ හවස නපුරු සිතුවිලි නපුරු වචන කතා කරලා අනිත් පාත්තිය ළඟට ගිහිල්ලා පැහැපත් වචන පැහැපත් සිතුවිලි ඇති කරලා මේ දෙකේ වෙනස අර යහපත් වචන යහපත් සිතුවිල්ලකට ලක් වෙන ගහකොළ හොඳට මල්පල අතුපතර වැඩිලා පළ දරනවා. අනිත් එක එහෙමම කේන්දරි වෙලා විනාශ වෙලා යනවා. ඒතර මේ විදිහේ පරිශ්‍රණ බොහොමයකින් අද සනාථ කරගෙන තියෙනවා මේ පරිසරයට පව මිනිස් සිත්සතන් වලින් බලපෑම් ඇති කරනවා. ඉතින් වසර 2552කටත් ඉස්සෙල්ලයි තථාගතයන් වහන්සේ අපිට මේ බව දේශනා කළේ. ඉතින් යම් කෙනෙක් ඇත්තටම මේ ක්ෂේත්‍රයට යොමු වෙලා ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යම් කෙනෙක් අත්දැකීම් ලබන්න උත්සාහ කරනවා නම් මේ ධර්ම සාන්දෘෂ්ටිකයි. ඇවිත් බලන්න පුළුවන්. ඒ නිසා කවුරුවක් කියන එකක් මත කරන්න ඕන දෙයක් නෙමෙයි. තම තමන් යෙදෙන ප්‍රතිපදාවන තමන්ට අත්දැකීම් ලබන්න පුළුවන්. අපේ මානසික ශක්තිය අවදි කළොත් අපට යමක් කරන්න පුළුවන් කියලා. මමත් ඉස්සරම ගොඩාක් විශ්වාස කළේ නැහැ අපට ඇත්තටම යමක් කරන්න පුළුවන්ද කියලා. මම ගොඩක් වෙලාවට කල්පනා කළේ අපිට කොහොමද ඒක කරන්න පුළුවන් ඔය සිද්ධ වෙන හැටි එකට සිද්ධ වුණාවේ. නමුත් වසර 10ක 15ක විතර කාලය තුල තමයි මමත් ගොඩක් මේ පැත්තට නැඹුරු වෙලා අපේ මනස තුලින් අපිට යමක් කරන්න බැරිද කියන ටික නොඑක් ආධ්‍යාත්මික කටයුතු සමග සම්බන්ධ වෙලා අධ්‍යයනය කරන්න පටන් ගත්තේ. ඉතින් එතනදී මම ලබපු අත්දැකීම් එකලා මට පැහැදිලිව කියන්න පුළුවන් මේ වගේ කාර්යයකින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් සියල්ල වළක්වන්න බැරි වුණත් මිනිස් ජීවිත බොහෝ ප්‍රමාණයක් අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා මම මෛත්‍රී පූර්වක සියලු දෙනාටම ලංකාවෙත් ලෝකයේ සියලුම ජනතාවට බෞද්ධ බෞද්ධ සියලු දෙනාට මෙත් සිතින් ආරාධනා කරනවා 2008 10 වෙනි මාසේ 14 වෙනිදා අඟහරුවාදා ඒ කියන්නේ පුරපසළොස්වක පොහොය දවසේ රාත්‍රී 8ට මෙසෙත් සදන මෙත්මග වැඩසටහන සමග සම්බන්ධ වෙන්න කියලා ස්ථානයේ ඔබ සිටින කොතැනක වුණත් කමක් නැහැ වේලාව රාත්‍රී 8ට හරියටම ඔබ කල යුත්තේ තමන් කරපු කුසලයක් හෝ එහෙම නැත්නම් පාපයකින් වැළකීච්ච අවස්ථාවක් හෝ සිහිපත් කරගෙන ඒ සත්‍ය බලයෙන් ඒ කුසල බලයෙන් ඉදිරියේ මනුස්ස වර්ගයාට සියලු සත්ත්වයින්ට පැමිණෙන විපත් වලකීවා ඒ වළක්වන්නට ක්‍රියාත්මක වෙන සත්පුරුෂයින්ට මේ කුසලය දායක වෙලා සියලු බාධා මැඩ පවත්වලා ලෝකේ රකින්නට මිනිසුන් රකින්නට ඉඩකඩ සැලසේවා කියන මෛත්‍රී පූර්වක අදිස්ථානය ඇති කිරීමයි ලංකාවාසී ඔබටත් ඒ වගේම www.netfm.com කියන වෙබ් අඩවියෙන් ජාත්‍යන්තර වශයෙන් අපව ශ්‍රවණය කරන ඔබටත් පුළුවන් මේ මෙත් සිතුවිල්ල වඩන්නට මේ ලංකාවට පමණක් ආවේනික කාර්යයකුත් නෙමෙයි සමස්ත විශ්වයටම පොදු වූ කටයුත්තක් මිනිස් ජීවිත වශයෙන් අප එදිනෙදා ජීවිතේ ගත කරන මෙතනෙක් බාධක කම්කටොළු ඇති වෙනවා ඒ වගේමයි නමුත් යම් කිසි ආකාරයකට මේ වැනි සිතුවිලි සමුදායක් තුළින් සමස්ත සමාජයම ඒක රාශී කරගෙන සමස්ත සමාජයම ඒ සිතුවිල්ලේ සිටමින් ඒ කටයුතු සිදු කළොත් එහෙම මේ මිනිස් සිතුවිල්ලක ඇති ප්‍රබලතාවය ඔබටත් වටහා ගන්නට හැකියාවක් ලැබේවි. ඒ සමාජයට ආදේශ කරලා සමාජීය යම්කිසි ආකාරයකට යහපත් මාර්ගයක් වෙන්නට එයත් හේතු සාධකයක් වුණොත් එහෙම ඒ ඔබ ලබන ලොකු ජයග්‍රහණයක් වේවි. අපේ හාමුදුරනේ දැන් මේ වැඩසටහනට එහෙම නැත්නම් මේ සද්දන සත්‍යවා මිත්‍ර සංසවයට යම්කිසි කෙනෙක් සම්බන්ධ වෙන්න අපේක්ෂා කරනවා. ඕනෑම කෙනෙකුට සම්බන්ධ වීමට හැකියාවක් තිබෙනවද? ඇත්තටම සම්බන්ධ වෙන්නට පුළුවන්. එතන මේ ಜಾති ආගම් ભેද ප්‍රශ්නයක් නැහැ. වගේම ඉන්න තැන ප්‍රශ්නයක් නැහැ. දෙස් විදෙස් කියන කාරණේ ප්‍රශ්නයක් නැහැ. ඕනම තැනක ඉඳලා ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ලිපිනේ හරහා හරහා අපට ලිඛිතව අපි සමග සම්බන්ධ වෙන්නට පුළුවන් දුරකථන මාර්ග හරහා සම්බන්ධ වෙන්නටත් පුළුවන්. ඔබ සම්බන්ධ වෙන්න අපේක්ෂා කරනවා නම් ආධ්‍යාත්මික අධ්‍යයන හා පර්යේෂණ අංශය සත්ජන සත්සේවා මිත්‍ර සන්තවය සෙත් සෙවන පෝර්ව දණ්ඩ හොරණ කියන ලිපිණයට ඔබගේ ලිපි හෝ දැනගැනීමට අවශ්‍ය කාරණා ඔබට යවන්නට හැකියාවක් තිබෙනවා. නැවතත් මතක් කරනවා ලිපිණය ආධ්‍යාත්මික අධ්‍යයන හා පර්යේෂණ අංශය සත්ජන සත්සේවා මිත්‍ර සන්තවය සෙත් සෙවන පෝරුව දණ්ඩ හොරණ දුරකථන අංකය 0.34යි 22යි 55යි 214 0.60යි 244යි 91යි 45 0.773යි 43යි 66යි 40 කියන දුරකථන අංක ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා. එහෙමනම් අද දවස තුළදී අපි මේ කටයුත්ත පිළිබඳව කතා බහ කළේ මෙය සමස්ත සමාජයටම වැදගත් වන්නා වූ කාරණාවක්. ඊට අමතරව තවත් දුරකථන මතුමත් තිබෙනවා. දුරකථන අංකයක් තිබෙනවා ඔබට කතා කරන්නට හැකි. ඔබට පුළුවන් 0773යි 76යි 13යි 33 කියන දුරකථන අංකයක් කතා කරන්න 0773යි 76යි 13යි 33යි කියන දුරකථන අංකයට කතා කරලා පූජ්‍යපාද තුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගෙන මේ පිළිබඳව තවදුරටත් දැනුවත් වන්නට. අද දවසේදී අපි කතා බහ කළේ මිනිස් ජීවිත රැක ගැනීමට සිතුවිල්ලකින් හෝ ඔබත් දායක කරගන්නට හැකි සුවිශේෂී කටයුත්තක් පිළිබඳව ලබන 14 වෙනිදා අඟහරුවාදා වප්පුර 15ක පොහොය දවසේ රාත්‍රී 8ට තමයි මේ කටයුත්ත සිදු වෙන්නේ. ඔබත් ඔබ සිටින තැන සිට මේ සිතුවිල්ල වඩමින් මේ සමස්ත සමාජයටම යහමගට එන්නට හැකි වන්නා වූ මාර්ගයක් උදෙසා සිදු කරන්නා වූ මේ පුණ්‍ය කටයුත්තට දායක වෙන්න කියලා ආරාධනා කරමින් අද දවසේ අපි මේ සාකච්ඡාවෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ අපත් සමග එක්වීමේ කටයුත්ත පිළිබඳව ඔබව දැනුවත් කරපු අනුශාසනාව සිදු කරපු සත්ඥන සත්සේවා මිත්‍ර සංතාවයේ අනුශාසක පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේට চিරාත් කාලයක් මෙලෙසින් මෙවැනි කටයුතු සිදු කර සමාජයේ යහමකට ගැනීමට අවශ්‍ය දිවිය ශක්තිය නිදුක් නිරෝගී සුවය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින්